අප්‍රිය සංප්‍රයෝගය කියන්නේ තමා ප්‍රිය නොකරන අය හෝ දේවල් සමග එක්වන්නට වීම. දැන් ඒක අපට තරම් ජීවිතුම දෙයක් නෙවේ කාරණේ පැහැදිලි අපි නොකමැති අය සමග සමහර විටක අපට ඉන්නට, කල් ගෙවන්නට, කාලය ගත කරන්නට එහෙම සිදුවන අවස්ථා තිබෙනවා. එහෙම අවස්ථාවලදී අපි ඒ එතනින් ඉවත් වන්නට, ඉන්වෙන්නට බැරි කම නිසාම සමහර විටක ඉන්නට වෙනවා. එහෙම අවස්ථාවලදී ඒතරත්තා සිතින් දුකක් විඳින්නේ. ඒ නොකමැත්ත තමා තුළ නිරතුරුවම පවතින. ඒ ඒ අප්‍රිය සංප්‍රයෝග. එහෙම තමා නොකමැති පුද්ගලයන් සිටිනවා ඒ වගේම නොකමැති දේ තිබෙනවා. ඒ කවර පුද්ගලයෙකු හෝ දෙයක් සමග සමන්ත එක්ව සිටින්නට සිදුවේ නම් තමා ප්‍රිය නොකරන එය තමා අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය කියලා. ඊළඟට ප්‍රිය විප්‍රයෝගයේ කිසිම තමා කැමති වන අය හෝ දේවල් වලින් ඉවත් වන්නට වීම. එයද දුක. එනේ දුක බොහෝ විට අපට හේරිලා තිබෙනවානේ. සමහර සිටිනවා ස්වල්ප කලකට තමා සමග ගත කරන්නට පැමිණි තමන්ගේ ඥාතියේ මිත්‍රයේ ඒ කාලය ගත කරලා ආපසු යනකොට දුකට පැමිණි. කඳුළු සලන අඬන එහෙම අවස්ථාවක්. ඊටත් වඩා සමාජතාව ප්‍රිය කරන අයගෙන් සදහටම වෙනවන්නට සිදුවන අවස්ථා පිළිබඳ එහෙම අවස්ථාවලදී මොනතරම් දුකක් සමහරුන්ට සිහිසම් නැතිව ඇද වැටෙන. දුරසාගත නොහෙන බැවින්. ඒ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය. ඒ යන්නේ වෙන්වීමේ දුක. යම් කිච්ඡං නලභති සම්පි දුක්ඛං යමක් කැමැති වේද ඒ නොලැබීමේ දුක්. ඉතින් අපි කැමැති වෙන හැම දෙයක්ම බලාපොරොත්තු වෙන හැම දෙයක්ම සිදුවන්නේ නැහැ. එහෙම කැමති වෙන දේවල් ප්‍රතිසුත් පිළිනවනේ. සත්‍ය විභංග සූත්‍රයේදී සරියුත් හාමුදුරුවෝ බොහොම විස්තර වශයෙන් වදාරන ජාති ධම්මා සත්තා ඒවං ඉච්ඡා උපජ්ජති යවෝ වතමයන් ජාති ධම්මා අස්සාමි නැච වතනෝ ජාතින් ආගච්ඡය එහෙම ජාතිය ස්වභාවකත ඇති සත්‍යයන් සිටිනවා මම මේ ජාතියට නොකමිලෙනවා නම් හොඳයි ජාතිය මා කරා නොකමීවා නකෝ පනේතං ඡාය පත්තබ්බං නමුත් එහෙම හිතුවට ඒ අදහස නැත්තම් ඒ කැනැත්ත ඉතුවන්නේ නැහැ ඉදම්පි අම්පිච්ඡං නලබති කම්පි දුක්ඛං මේද යමක් කැමති වේ නම් එය නොලැබීම දුකයි කියන මේක ඇතුළත් වань. ඉතින් මේ වගේ අපි කැමති නොවන බොහෝ දේවල් තිබෙනවා. ගම්පිච්ඡන් නලබති. කැමති වෙන දේවල් තිබෙනවා. කැමති නොවන දේවල්. දැන් කැමති වන්නේ කුමක්ද? ජාතිය සමාතරා මේම. තමා ජරාවට නොපැමිණේවා. නමුත් ජරාවට නොපැමිණේවා කියලා දැන් සමහර කෙනෙක් හිතනවා. ඒ ජරා ජීර්ණ වෙන තත්වයකට වැටෙන්නේ නැතිව ඉන්නට ඕනේ කියලා හිතන. නමුත් එහෙම හිතුවත් සමහර විටක ඒ ජරා ජීර්ණ වීමට කෙනෙක් යම්කිසි මේ වර්ෂ ගණනක් යම්කිසි ආයු කාලයක් ගත කළාට පස්සේ ඒ තත්ත්වෙ එන්නේ කියලා සිතාගෙන සිටියන් ඊට කලිනුත් ඒ ජරා ජීර්ණතා ඉලෙන අවස්ථා තිබෙනවා. එහෙම වුණාම චේතනත්තා බලවත් සෝකයක දුකකටපත් වෙනවා. ඒක දුකක් සමාපල. ඒක කායික වශයෙන් ඒ කයට පැවිලි ඒ ජරා ජීර්ණතාව හේතු කොටගෙන ඇතිවන කායික දුක් දෙක දෙන්නේ. මානසික දුක්ඛය ඊට වඩා ප්‍රබලයි බලවත්. මානසික වශයෙන් විඳින දුක ඒ දෝමනස්. මේ හිසාරි සමහරෙක් ඉකිබිඳින්දා හඬන අවස්ථා තිබෙනවානේ. ඒ තත්වයට තමා මට කවදාවත් මේ විදිහේ තත්වයක් වෙයි කියලා මම හිතුවේ නැහැ. එහෙම කියන අය සිටින් එහෙම අවස්ථාවකට පැමුණා ඒ තමා කැමති తත්වය ඇති නොවීම හේතු කොටගෙන යම් පිච්ඡං නලමෙති සම්පි දුක්ඛං. දෙන් බුදුරජාණන් වහන්සේගේ ගැන්වීමක්. සින්ති සම්පි විනාශති අචින්ති පන්ති භවිෂ්‍යති සමහර විටක තමා කැමති වෙන දෙයක් හිතන දෙයක් සිදුවන්නේ නැහැ නොසිතූ දෙයක් සිදුවේ එහෙම වෙයි කියලා හිතුවේ නැති දෙයක් සිදු වෙනවා නමුත් කැමති වූ බලාපොරොත්තු වූ දේවල් සිදුවන්නේ නැහැ මොකද එයත් මේ ස්කන්ධ පංචකය පිළිබඳව තිරෙන එක් තත්ත්වයක් එක අවස්ථාවක් නැත්නම් ඒක දුකක් ස්කන්ධ පංචකයේ තම ආවේනික ස්වභාවය තමයි එහි තිබෙන අනිත්‍යතාවය මා එදා පසු පසුගිය දිනෙහි කීවන් මේ ස්කන්ධ පංචකයේහි තිබෙනවා ආස්වාදය බුදුරජාණන් වහන්සේ එහෙම වදාරනවා මහණෙනි මේ ස්කන්ධ පංචකයේ ආස්වාදයක් ඇත්තේය එහෙම ආස්වාදයක් නැත්නම් සත්‍යෝ මේ ස්කන්ධ පංචකයට ඇලුම් කරන්නේ නැත අලුත් කරන්නේ නැහැ. ඒ වගේම මේ ස්කන්ධ පංචකෙහි ආදීනව දැක්කේ. ආදීන මොකක්ද මේ ස්කන්ධ පංචකෙහි ඇති ආදීනව? මේ ස්කන්ධ පංචකය අනිත්‍යයි. විපරිණාම ස්වභාවයක්. ඒ නිසායි ඒකේ තිබෙන ආදීනව. වෙනකත් මේ ආදීනවේ කියා දක්වන්නේ එයමයි. එහි තිබෙන අනිත්‍යතාවය. අනිත්‍යතාවය කියන්නේ එක විදිහකට නොපවත්න බව. වෙනස් වෙනස්. සුළු බව වෙනස් වෙන බව විපරිණාමයටපත් වෙනවා. ඒ විපරිණාමය නිසා තමයි ඒ විපරිණාමය කියන්නේම අනිත්‍ය අනිත්‍ය. වෙනස් වෙනවා. දැන් ඒ කියන්නේ දෙවියෙකුගේ බබෙකුගේ මේ අපි කියන ජරා දුක. ඒ භ්‍රමයාට ඒ විදිහට එළඹෙන්නේ නැහැ. අපිට කියන්නේ කිසකේ ඉපසීම, ඇඟරැලි වැටීම, බත් වැටීම, අස්මකණී යාම ආදී කොට ඇති ඒ ජරා දුක් දෙවියන්ට භක්මීන්ට පැමිණෙන්නේ නැහැ. එහෙම නැහැ. ඒ වුණත් ඒක ඒ ජරා දුක ඒ විදිහට නැති වුණා. එතනත් ජරාවක් තිබෙනවා, දිරණ බවක් තිබෙනවා. ඒ කියන්නේ ඒ හතගත් ආකාරයෙන්ම තිබෙනවා නම් අන්තිමට මරණය කියලා එකක් එන්නේ නැහැ. ඒ විදිහටම දිගටම යන්නට ඕන. එහෙම නෙවෙයි. එහිදු තිබෙනවා ඇතිවීමක්, පැවැත්මක් නැතිවීමක්. ඒ තියෙන අනිත්‍යය. ඒ අනිත්‍ය නිසා දෙවියාට භ්‍රඥයාට කවදාකෝ එතනින් චිතවන්නට සිදු වෙනවා. විපරිණාමයටපත් වෙනවා. ඒකයි විපරිණාම දුකේ කියන්නේ. සත්වයින්ට තිබෙන දුක් දක්වන තැනදී සංකත දුක්ඛයක්. සංකත සංකතය කියන්නේ ඒ සකස් කිරීමේ දුක. ඒක තමයි සංස්කාර දුක. සකස් කිරීමේ තව දුක්ඛ දුකයි කියලා දක්වන දුකක් තිබෙනවා. දුක්ඛ දුක කියලා කියන්නේ ඒ නිෂ්පර්යාය වශයෙන්ම ගත්කල දුකක්. ඒකාන්ත දුකක්. ඒ තමයි කායික දුක් හා මානසික දුක්. කායික දුක් හැටියට දක්වන්නේ දුක්ඛ සහගත කාය විඥානය. ඒක අපිට දැනෙන. ඒසාදු අපේ හිසේ කැක්කුම්, දතේ කැක්කුම්, බඩේ කැක්කුම් ආදී වශයෙන් වෙන කැක්කුමේ කියන රිදෙනවයි කියන වේදනාවයි කියන එහෙම අවස්ථා අපට එනවා ඒ කායික දුක්ඛය. ඉතින් ඒකේද තරාතිරම් තිබෙනවානේ. එකම ආකාරයක නෙවෙයි දුක කියන්නේ. දුකේ নানা ප්‍රකාර. নানা ආකාර. සමහරෙකුගේ දුක ඒ තැනට ඉවසා සිටින්නට පුළුවන්. තවත් කෙනෙකුට ඇතිවන දුක කොහොමදවත් ඉවසා සිටින්නට බෑ. ඒ නිසා අර දුක සංසුඳවා ගැනීම වශයෙන් එතනත්තා සමහර විටක එහාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා දඟලනවා. ඒකෙන් යම් කිසි සහනයක් ඇති වෙයි කියලා. හරියට මේ අර පොරි හැදිලා කහන්න පටන් ගන්න අසනකොට ඒතරත්තාට සුවයක් වගේ දැනෙනවානේ කහනකොට. ඉතින් පහළ අවසන් වුණා හැටියේ වේදනාව ඒ සිග්නලට වඩා දරුණු. එහෙනම් ඉතින් ඒ වගේ ඒ ඒ දුක කියන එකේ තිබෙනවා තරහක්. දැන් ඒ ඒක මේ පිළිබඳව පැහැදිලි කරන්නට ඕනේ නෑ මේ කාටත් තේරුම් ගන්නට පුළුවන් අවස්ථා එළඹිලා ඇතිනේ. ඒ කරුණ තේරුම් ගන්නට පුළුවන්. සමහර විටක අපට තවත් සමහර කෙනෙක් විඳපු දුක තරම් මේ දුකක් ඇති නොවන්නට ඇති මේ જાතිය තුල. අපි දන්නවනේ සමහරේ මට මතකයි මා මවසන්. මගේ පන්ති වල ඉගෙනීම කරපු එක්තරා කාන්තාවක්. පණිවිඩයක් ඒවා මාව බලන්නට උනේ. මා ගියා බලන්න. හැබෝ කලක් අසනීපව සිටියා. ඉතියේ පිළිකාරෝගේ එළමින්. මා ගිහිල්ලා කතා කරුවා කියලා සමග කලින් ඈ මට පණිවිඩයක් එවපු නිසා හඳුනා ගන්නට පුළුවන් වුණා මිසක අතරමඟදී දැක්කනම් සමහර විටක හඳුනා ගන්නටත් බැරි විය හැකි ඒ තරම් තත්වයක සිටියේ. එවෙලේ කීවේ මා මේ විඳින දුක මට මේ දැන් තිබෙන වේදනාව දුක් වේදනාව වෙන කෙනෙකුට ඇත්නම් සමහර විට කෙනෙක් හිතන්නට ඇති ඇයි මෙහෙම සිටින්නේ නැtei කෑ ගදහා ඉන්නවා ඇති මම ධර්මය හොඳට ඉගෙන ගත්ත තේරුම් ගත්තා ඒ නිසා මම ඉවසා සිටිනවා ඒ නිසා මම ඉවසා සිටිනවා ජීවිත දවස් කීපයකට පස්සේ ආ මැරෙනවා අන්න ඒ විදිහේ වේදනාව එහෙම වේදනා අපිට හිතා ගන්නකවත් බැහැ. ඒවා පටිච්චන්න දුක්ඛ. ඒවට කියනවනේ පටිච්චන්න දුක්ඛ කියලා. දැන් කාගේවත් පිළෙන විසරුදාව අපිට තේරෙන්නේ ඒ පටිච්චන්න දුක්ඛය තේන්නේ නැහැ. විසරුදාව ආදිකට ඇති ඒ දුක් අපිට තේන්නේ නැහැ. නමුත් කාට හරි කවුරු හරි පීයකින් ඇනලා, කඩුවකින් කපලා එහෙම දාලා කියනකොට ඒ නිසා අපිට තරමක් හිතා ගන්නට පුළුවන් මේ කඩු පහරකින් ලැබෙන වේදනාවක් මේ තැනත්තා විඳිනවායි. හිසරුභාව කියන එක නෙවේ, පේන්නේ නැහැ මොනවා. ඒ ඒ වේදනාව ඇතිවීමට කාරණයක් දකින්නට නැහැ, නිමිත්තක් නැහැ. දැන් එහෙම දුක් තිබෙනවා. ඒ පටිච්චන්න දුක් අරව ප්‍රකටද? ප්‍රකට වශයෙන් අපටිච්චන් කියලා කියන්නේ අපටිච්ච. දැන් ඒ දුක්වලද දුක් වේදනාවේද නානා පරාපිරමිත. දැන් දැන් අපි ගනිමු මේ කෙනෙක් දැන් වූ ගිනි කූරක ඇඟිල්ලක් එහෙම නැත්නම් යම් කිසි කොටසක් ගෑවීම හේතු කොටගෙන ඇති වෙන දැවීමක් තිබෙනවා ඒ නිසා ඇති වෙන දුක් වේදනාවක් තිබෙනවා ඒ වගේද කෙනෙක් ගින්නකට අහු වෙලා දැවෙනකොට එතකොට ඇති වෙන වේදනාව කොයිතරම් ඒ තියෙනවා දැන් මේකයි ඒකයි සසඳන්නට බෑ. ඒක සමානයි කියන්නට බෑ. ඒ ආකාර මානත්වයක් තිබෙනවා. අන්න ඒ වගේ. ඒ වගේ මේ ධර්මවල තිබෙන යම්කිසි වෙනස් වෙනස් ආකාර. ඒ වගේ දුක. ඒ දුක සමහර විට ඒ දුක බොහොම තදින්. මානසික වශයෙන් ඇති වෙන දුක බොහොම තදින් නැත. සමහර විට ඇති වෙනවා ක්‍රිය විප්‍රයෝග දුක්ඛ. කෙනෙකුට ඇති වෙනවා ඒ ඒ දුකේ වශයෙන් සැලකෙන විට දෝමනස්ස වේදනාව තමාගේ සිත් තුළ උපදිනවා. ඒක තවත් කෙනෙකුට ඒ දුකම ඒ දෝමනස්ස වේදනාව දුක සහගත ඒ දෝමනස්ස සහගත ප්‍රතිද සම්ප්‍රයුක්ත අසංකාරික සිත කියන ඒ සිතෙහි ඇතිවන ඒ දෝමනස්ස වේදනාව අර කලින් කී තැනට වඩා අධිකව ඇතිවෙනවා. ඒ අධිකව ඇතිවීම නිසා ඒ තැනට තමාට ඇතිවුණු ඒ දෝමනස්සය විඳ දරා ගන්නට බෑ. ඒ නිසා මොකද කරන්නේ? හඬනවා. බැල බැලකේ. සමහර විට සීසම් නැතිව ඇද වැටෙන. ඒක නේ අර ආයාස කියලා කියන උපායාස කියලා කියන්නේ. අනේ එහෙම තරහ පිරන්නේ. ඒ ඔක්කොම දුක්. ඒ දුක් සියල්ලම කොහිද ගොනු වෙලා තිබෙන්නේ? කොහිද තැන්පත් වෙන්නේ? ඒ මේ ස්කන්ධ පංචකය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා යමින් වදාළා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ඒ ව්‍යාධිපි දුක්ඛා කියන දුක්ඛෝ කියන එක ඇතැම් තැනක එනවා. හැම තැනකම නෑ. දැන් ඔය සත්‍ය විභංග සූත්‍රයේදී පරිභාම්බුරෝ ව්‍යාධිපි දුක්ඛෝ කියන එක වදාරලා. වදාරලා නෑ. ඒත් අර ඔය ඉච්ඡාවන් ගැන කියන තැන ඉච්ඡාවන් ගැන කියන තැන ව්‍යාධිය ගැන සඳහන් කරලා. ව්‍යාධි ධම්මා සත්තා ඒවං ඉච්ඡා උද්ජති අහෝ වතනයන් ව්‍යාධි ධම්මා ආස්තාව නිතවතනෝ ව්‍යාධින් ආගච්ඡේය නකෝපනීතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛං ඒ විදිහට එනවා ව්‍යාධිය. ඉතින් ඒ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස් උපාදා ඉතින් ශෝකය කියන එක අපිට තේරුම් ගත හැකින. යාතේ සංකේ සංසත්තානං සම්හිතම් මේ සත්‍යනිකායේ ආදි වශයෙන් වෙන ඒ ශෝකෝ ශෝචනා ශෝචිතත්ත අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ කියලා වෙන ශෝකයේ දක්වනවා. ඒ ඒ ශෝකයේ පිළිබඳව වදාරන්නේ ඒ ව්‍යසනයන්ට පත්වීම හේතු කොටගෙන ඇතිවන ශෝකය. ඥාති වසන, භෝග වසන, රෝග වසන, සීල වසන, ditthi වසන ආදී වශයෙන් අනන්ත වසනයන් තිබෙන. මේ වසනයන් තිබෙන. විපත්ති තිබෙන. ඒ වාට තැන් තැනත්තා. ඒ වසනයන්ටපත් වීම හේතු කොටගෙන ඔවුන්ට ඇති වෙනවා ශෝකය. ඒ ශෝකයෙන් ශෝකේ සෝචනා සෝචිතක්කන් අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ ඒ ශෝකයේම තිබෙන අවස්ථාව ගැන මේ වදාරන්නේ බලවත් වූ ශෝකය. එයයි ශෝකය. ඉතින් මේ ශෝකයක් ඇතිවන්නේ කාට? ශෝකය ඇතිවන්නේ මේ පංචස්කන්ධයක් ඇති පුද්ගලයෙකුට කෙනෙකුට. ඒ නිසා මේ පංචස්කන්ධයේම ශෝකයට හේතු වන වස්තුවක් ධර්මයක්. පංචස්කන්ධ. ඊළඟට පරිදේව කියන්නේ ගැළපී. හැඳි ඒකයි පරිදේවී. දුක්ඛේ කියන්නේ කායික දුක්ඛය. අර ඉස්සෙල්ලා මා කීවේ කායික වශයෙන් නැතිවන දුක්ඛ සාධක කාය විඥානෙහි වශයෙන් නැතිවන්නා වූ කායික දුක්ඛය. දෝමනස්සේ කියන්නේ මානසික දුක්ඛය. ඒ දෝමනස්ස සිත් වල හට ගන්නා දෝමනස්ස වේදනාව. උපායාසය කියන්නේ ඒ ධම්නස් සිතේ හේතු කොටගෙන ඇතිවන්නා වූ සිතේ බලවත් වෙහෙස, සිත වෙහෙසන ස්වභාව, උපායාසය. ඒක බොහෝ විට ඇඳීමෙන් ප්‍රකට වන්නේ නැහැ. අඬගන්නේ. ඒක ඇතුළත ඇතිවන්නා වූ දැවීමක්. ඒ උපායය. ශෝකයෙන් දැවෙන බවක් ඒ ඇතිවක්. උපායය. අන්න මේ කියන කරුණ බුදුරජාණන් වහන්සේ වදාලා දුක්ඛ සත්‍ය ධාතු දුක්ඛ ආදී කොට ඇති ඒ දුක් වශයෙන් පදා. ඒ දුක් සියල්ලම කැටි කොට, ගොනු කොට සියල්ලම අන්තර්ගත කොට වදාළේ සංකිට්ඨේන පංච උපාදාන සංඝා පංච උපාදාන ස්කන්ධේ දුකයි. ඒ උපාදාන ස්කන්ධෙහි ඉරේ ලෞකික ධර්මයේ කියන බව මා මේ පිනතුනට කලින් කියාවේ. ලෞකික ධර්ම සමූහයයි උපාදාන ස්කන්ධයෝ යකයි. ලෞකික සිත් 81ක් තිබෙනවා. ඒ සමග උපදනා චෛතසික 52ක් තිබෙනවා. එයින් සමුදේ සත්‍යයට ලෝභය ඇතුළත් කොට පිළිෙන බැරි. ඒ සමුදේ සත්‍යයට අන්තර්ගත ලෝභය හැර ඉතිරි චෛතසික 51. රූප තිබෙනවා 28ක්. අටවිසි රූප. මෙන්න මේ සියල්ල දුක්ඛ සත්‍යයේ හැටියට දක්වන්නට කියලා. ඒකෙන් කියනවා දුක්ඛ සත්‍යම නේ දුක්ඛාර්ය සත්‍යය. කාර්ය. එමුද දුක්ඛ සත්‍යය කියන එකට අතුලක් වන ධර්මයන් දුක්ඛාර්ය සත්‍යයට ඇතුළත් නොවීමකුත් සමහර අවස්ථාවලදී දුක්ඛ සත්‍ය සමුදය සත්‍යය කියන තැන්වලදී සමුදයට ඇතුළත් කොට තිබෙනවා මේ ස්කන්ධ පංචකයන් ලබා දෙවන සියලුම ධර්මාවල. මොකද ස්කන්ධ පංචකයන් ලබා දෙවන සියලුම ධර්මයේ කියන්නේ කුසල දැන් කර්මය එකක් අපට භවයක් ලබා දීමට ඉවහල් වන ධර්ම අතුරෙන් කර්මයේ ප්‍රධාන එකක්. දැන් කෙනෙකුට දෙව්ලොව උපදින්නට බැහැ නේ අකුසල කර්මය. ඒ දැනට කුසල කර්ම පිළිෙන්නට ඕන. ඒ නිසා කුසල කර්මය දෙව්ලොව ඉදදීන් වශයෙන් ලැබෙන ස්කන්ධ පංචකයක් උපදවාලීමේ හේතුව වෙනවා. ඒ නිසා ඒක සමුදය සත්‍යෙහි අන්තර්ගතයි. දක්වදාරය. සමුදය. ඊළඟට ධර්ම ලෝකයේ ඉපදින්නට සුදු කාමාවචර කුසලයකින් බෑ. රූප භ්‍රම ලෝකයේ ඉපදින්නට රූපාවචර කුසලයක්. ඒ නිසා මේ රූපාවචර ධ්‍යාන කුසාවද සමුදය සත්‍යයට ඇතුළත් කොට වදාළා. අරූප ලෝකයේ උපදින්නට අරූපාවචර කුසල් ඕන කරනවා. ඒ නිසා අරූපාවචර කුසල් කුසල කර්ම සමුදය සත්‍යෙහි ඇතුළත් කොට දක්වනවා. එහෙම වාරි සත්‍යයයි සත්‍යයයි කියන එකේද ප්‍රභේදයක් තිබෙනවා. මෙතන මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුක්ඛාර්ය සත්‍යය. දුක්ඛාර්ය සත්‍යයේදී සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ උපාදානයන්ට දුදුරු වන උපාදානයන්ට අරමුණු වන ස්කන්ධ පංචකයම දුකයි එතකොට ස්කන්ධ පංචකය උපාදානයන්ට අරමුණු වන්නේ උපාදානයන්ට අරමුණු විය හැකි බවක් ඒ ස්කන්ධ පංචකෙහි ඇති බැරි ඒ නිසායි මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ උපාදාන ස්කන්ධයට ඇතුළු අය අරමුණු නොවන නැත්නම් උපාදාන වලට අරමුණු නොවන ධර්මද පිළිවෙත. උපාදාන වලට අරමුණු නොවන ස්කන්ධ වලට අර ඇතුළත් වෙන ධර්මක් කියලා. උපාදාන ස්කන්ධයන්ට ඇතුළු නොවන ස්කන්ධ වලට ඇතුළත් වන ධර්ම වශයෙන් එන්නේ ලෝකෝත්තර සිත් සහ ඒ සමයේදන চৈতසික. ලෝකෝත්තර සිත් අටක් තිබෙනවා. ඒ සිත් අටම විඥාන ස්කන්ධ කියන ගොඩට ඇතුළත් වෙනවා. නමුත් විඥාන උපාදාන ස්කන්ධ නෙවෙයි. විඥානෝපාදානස්කන්ධයේ කීවේ ලෝභයට සහ ditthියට අරමුණු වන සිත්. ලෝභයට හා ditthියට අරමුණු වන සිත් සියල්ලම ලෞකික සිත්. ලෝකෝත්තර සිත් නොවේ. ඒ නිසා ලෝකෝත්තර සිත් උපාදානස්කන්ධ කියන විඥානෝපාදානස්කන්ධ කියන එකෙන් බාහිර. ඊළඟට වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ කියන තුනට ඇතුළත් වෙනවා ඒ ලෝකෝත්තර සිත්වල ලැබෙන වේදනා ලෝකෝත්තර සිත්වල ලැබෙන සංඥා ලෝකෝත්තර සිත්වල ලැබෙන චේතනාව ඇතුළත් ඉතිරි චෛතසික මාර්ග ධර්ම හැර ඒ වේදනා සංඥා කියන මේ දෙකත් හැර ඉතිරි ධර්ම ඇතුළත් ඒවා සංස්කාර ස්කන්ධ කියන එකට ඇතුළත් වෙනවා සංඛාරූපාදානස්කන්ධ කියන එකට ඇතුළත් වෙන්නේ නැහැ මෙහෙම වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංඛාරස්කන්ධ විඥානස්කන්ධ කියා ගන්නා විට ඒකට ඇතුළත් කොට රූපස්කන්ධයක් ගන්නවානේ ඒ ගණන සම්පූර්ණ වෙන්නට එහෙම අවස්ථාවලදී දැන් රූපස්කන්ධෝ වේදනාස්කන්ධෝ සංඥාස්කන්ධෝ සංඛාරස්කන්ධෝ විඥානස්කන්ධෝ කියා දක්වන තැනදී රූපස්කන්ධෝ සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපක් කියා දැක්වෙන රූප 26 රූපස්කන්ධ. වේදනාස්කන්ධෝ කියන විට වේදනා 89 සිත 89 යෙදෙන වේදනා 89 වේදනාස්කන්ධ. සිත 89 යෙදෙන සංඥා 89 සංඛාර සංඥාස්කන්ධ. සිත 89 යෙදෙන සුදුසු පරිදි සිත 89 යෙදෙන ඒ චේතනාව ප්‍රධාන කොට ඇති ඉතිරි চৈতසික සියල්ලම চৈতසික පනස සංඛාරස්කන්ධ සිත 89ම විඥානස්කන්ධෝ. එහෙම ස්කන්ධ වශයෙන් බෙදෙන විට ඒ විදිහට ගනිමු. එතකොට කිසිවක් ඇතුළු නොවුනේ හැම එකක්ම ඇතුළත් වෙලා තිබෙනවා පංචස්කන්ධා කියන තැනදී ඒ රූපස්කන්ධ වේදනාස්කන්ධ ආදි වශයෙන්. පංච උපාදානස්කන්ධා කියන විට ලෝකෝත්තර ධර්ම එයින් ලක් වෙනවා. අනිත් ධර්මයි සංග්‍රහ වන්නේ පංච උපාදාන ස්කන්ධය. දැන් දුක වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ පංචස්කන්ධාමරේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධය. මේකයි තේරුම් ගන්න. පංච උපාදාන. උපාදානයන්ට අරමුණු වන්නා වූ උපාදානයන්ගෙන් අල්ලා ගනු ලබන උපාදානයන් කියන්නේ දැඩිශේ ගනු ලබන ධර්මනේ දැඩිව ගන්නවා බං. ඒ දැඩිව ගන්නවා කියන්නේ හරියට කෙනෙක් තව කෙනෙකුන්ව නැත්නම් තව දෙයක් බදා ගන්නවා වගේ මේ ධර්ම වලින් ස්කන්ධයන් තදින් අල්ලා ගන්න. ඒ කියන්නේ අරමුණු කරනවා. තදින් අරමුණු කියනවා. අත් නොහල මා පරිදි අල්ලා ගැනීමක්. බඳුයි ඒක. ලෝභයෙන් කරන, ditthියෙන් කරන. ලෝභයෙන් සංහා, ditthi කාමෝපාදාන කියන්නේ ලෝභය. ditthi upadana, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියා උපාදාන තුනක් විදියට දේශනා කොට වදාලේ එකම ditthi tach. ඒ ditthිය ඒ අවස්ථානුකූලව උපාදාන තුනක් හැටියට වදාලා බුදුරජාණන් වහන්සේ. ධර්ම වශයෙන් ගත්තම ලෝභයයි ditthියයි. ඒ ලෝභ ditthi දෙකින් තදින් ගනු ලබන ස්කන්ධයෝ වෙද්ද ඒවාට කියනවා උපාදාන ස්කන්ධයෝය කියලා. ලෝභයට අරමුණු වන්නේ නැහැ, ditthියට අරමුණු වන්නේ නැහැ, ලෝකෝත්තර ධර්ම. ලෝකෝත්තර ධර්ම ලෝභ ditthි වලින් අල්ලා ගන්නට බෑ. ඒවට අරමුණු වන්නේ නැහැ. කොයිතරම් ලෝභයෙන් නිවන ගැන හිතුවත් නිවනක් කියලා අල්ල ගන්නට ලෑස්ති වුණත් නිවන ලෝභයට අරමුණු වන්නේ නැහැ. අරමුණු වන්නේ නැහැ. ලෝභයට පමණක් නෙවෙයි ඒ අකුසල ධර්ම එකකටවත් අරමුණු වන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ ලෝකෝත්තර ධර්ම අකුසල ධර්මයන්ගෙන් පමණක් නෙවේ කුසල ධර්මයන්ගෙන් ද අරමුණු කරන්නට බැරි අවස්ථා තිබෙනවා. කුසල ධර්මයේ කියේ ඥාන විප්‍රයුක්ත. ඥානයෙන් තොර කුසල ධර්මයන්ගෙන් අරමුණු කළ හැකි බවක් නැහැ. ඒ ලෝකෝත්තර ධර්ම ඒ අරමුණු කරන්නට බෑ. ඒ නිසායි අපි අභිධර්මාර්ථ සංග්‍රහයේදී ඉගෙන ගන්නවා. අකුසලානිච්ඡේව ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවනානිච්ඡේති ලෝකුත්තර වජිත සබ්බාරම්ම නාමික. අකුසල් සිත් 12ක් ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවන් කියද අතක් කියන එතකොට මේ අතෙන් හතරක් රහතන් වහන්සේට ලැබෙන ඥාන විප්‍රයුක්ත කාමාවචර ක්‍රියාසිත හතරක් රහතන් වහන්සේට ලැබෙන ඒ කාමාවචර ක්‍රියාසිත හතර ඥාන විප්‍රයුක්තව ලැබෙන විට තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ ඒ නිර්වාණය අරමුණු කරන්නට බෑ. ඒ නුවණ නැති සිතින්. අනේ විදිහට ලෝකෝත්තර ධර්ම ඒ ඥාන සංප්‍රයුක්ත සිතකින්ම අරමුණු කරනවා මිසක ඥාන විප්‍රයුක්ත සිත්වලින් අරමුණු කරන්නට බෑ. කුසල් සිත්වලින් අරමුණු කරන්නට බැරි බව කියනුම කවරේද? කුසල් සිත්වලට අරමුණු වන්නේ නැහැ. ඒ නිසා ඒ තණ්හාව ප්‍රධාන කොට ඇති අකුසල ධර්මයන්ගෙන් ලෝකෝත්තර ධර්ම කිසිවක් අරමුණු කරන්නට බෑ. ඒවාට අරමුණු වන්නේ නැහැ. අනේ ඒ නිසා ඒ ලෝකෝත්තර ධර්ම වලින් නිර්වාණ පරමාර්ථය නිර්වාණය සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයේ කිසිදු ස්කන්ධයකට ඇතුළත් වන්නේ නැහැ. ඒ ස්කන්ධ සංග්‍රහයෙන් විනිර්මුක්තයි. ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් වන්නේ අතීත වර්තමාන අනාගත ආදි වශයෙන් ප්‍රභේද කොට දක්විය හැකි ධර්මයෝ වෙත්නම් ඒවා තමයි ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් කරන්නේ. යම් කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං ඕලාරිකං වා සුකුමං වා අජ්ජත්තිකං වා බාහිරං වා ඕලාරිකං වා සුකුමං වා යම් දුරේ සම්පිකේවා කියලා එහෙම දක්වන්නේ. ඒවා තමයි රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා ඇතුළත්. නිර්වාණය එහෙම අතීත නිර්වාණය, වර්තමාන නිර්වාණය, අනාගත නිර්වාණය කියලා ස්කන් ඒ ભેදයකට වැටෙන්නේ නැහැ. කාල විමුක්ත ධර්මයක් බැරි. නිර්වාණය කාල විමුක්තයි. ඒ නිසා අපි සදාකාලිකයි කියලා කියන්නේ ඒ කාල විමුක්ත බව දැක්වීම තමයි. නිර්වාණය අසුවල් කාලයට අයිති, අසුවල් කාලයේ ලක් නිවනයි කියලා එහෙම ප්‍රභේදයක් නැහැ. එහෙම ප්‍රභේදයක් තිබෙන්නේ හට ගන්නා ධර්මයේ. ගම් ධර්මයක් හට ගැනීම ස්වභාවය, ඇතිවීම ස්වභාවය ඇති එකක් නම් ඒ පිළිබඳව දක්වන්නට පුළුවන් අතීතයක්. ඒ මොකද ඒ ඇති වූ දේ නැති වුණාම ඒ ගැන අපි කියනවා ඒක අතීතයි. ඒක ඇතිලා නැති වුණා. ඒ නිසා අපට අතීත සිත් ගැන කියත හැකියි. අතීත සිත් දැන් මොහොතකට ඉස්සෙල්ල ඇති වුණු සිත් දැන් නැහැ. ඒ නිසා ඒක අතීතයි. දැන් මොහොතකට කලින් ඇති වූ රූප දැන් නැහැ. ඒවා අතීතයි. ඒ අතීත රූප. එතකොට අතීත රූප, අතීත වේදනා, අතීත සංඥා, අතීත සංකාර ආදි වශයෙන් එහෙම බෙදෙනවා. දැන් තිබෙනවා නම් මේ වෙලාවේ තිබෙන ඒවා වර්තමාන. තාම නොපෙනෙන ඒවා අනාගත. එහෙම කාල බෙහෙදයට වැටෙන්නේ ඇතිවීමේ ස්වභාවය, ඇතිවන ස්වභාවය ඇති ධර්ම. නිවන ඇතිවීමක් ඇති ධර්මයක් නෙවෙයි. ඇති වෙන්නට නම් කවර හෝ ධර්මයක් ඇතිවන්නේ ඇතිවීමට අවශ්‍ය ප්‍රත්‍යයන් ලැබීමයි. ප්‍රත්‍ය සමவாயකින් ඇතිවන්නේ ඇතිවන නිවන එහෙම ඇතිවන ධර්මයක් නෙවෙයි. ඒ නිසා ඒ නිවන ඒ කාල භේදයට නොයැදෙන කාල විමුක්ත ධර්මයක්. සත්‍යයන්ගෙන් හටගත් එකක් නෙවෙයි. ඒ නිසානේ අජාති කියලා එහෙම දක්වන අජාතං අභූතං අකතං අසංකතං කියලා එහෙම දක්වන්නේ නිවන ගැන. එබැවින් මේ දුකේ කීවේ ස්කන්ධ පංචකයේ ඒ ස්කන්ධ පංචකය මේ විදිහේ සංස්කාර දුක මේ ඒ සංස්කාර දුක විපරිණාම දුක ආදී කොට ඇති ඒ දුක් සියල්ලටම භාජනව පවතින ධර්ම සමූහය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුකේ කියා වදාළ සංකිටේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියන එක විස්තර කරනවා නම් ඒ ස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධ පංචකය පිළිබඳවම විස්තරයක් කරන්නට ඕන. ඒකට සතර මහා භූත, ඒ භූත රූප නිසා පවත්නා උපාදා රූප 24, සිත් 81, ඒ සමගයදන දින වෙනම චෛතසික 51 විස්තර කරන්නට ඕන. ඒ තරම් දීර්ඝ විස්තරයක් කිරීම කාලෝචිත නෙවෙයි මේ පිළිබඳව කතා කරන විට නිදුනතුන් ඒ ගැන තේරුම් ගන්න ওই කරුණ වලින් කුමක්ද දැනගන්නේ අපි දුකේ දුකේ ලෞකික ධර්ම සමය. එතකොට <clears throat> ඒ ලෝකෝත්තර ධර්මයි අපි ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙන තැනත්තා ලෞකික වූ මේ ස්කන්ධ පංචකය පිළිබඳව පවත්නා වූ මුලාව දුරු කර ගන්නට ඕන. මුලාව දුරු කර ගන්න. මුලාව යම්තාක් ඒ පිළිබඳව පවතීද ඒ තාක්කල් ඒ ස්කන්ධ පංචකය ගෙන දෙවන උපදවා ලන විස්මා සංඛ්‍යාත සමුදය හේතුව නැති කරන්නට බෑ ඒ නිසා තමයි පංචස්කන්ධය පිළිබඳව තිබෙන ආලය අත්හරින්න ආලය කියන්නේ ආලය විද්‍යාඥයන් වදාරන ඒ ආලය අත්හැරීම ආලය කියන්නේ අල්ලා ගැනීම ලෝභය. අත්හැරීමට නම් ආලය කළ යුතු බවක් මෙහි නැත කියන එක Tamanට ප්‍රත්‍යක්ෂ වන්නට ඕන. ඒ ප්‍රත්‍යක්ෂය පොතපත ඉගෙනීමකින් පමණක් ලබන්නට බෑ. ඒ කියන්නේ බොහෝ දුරට හිතන්නට පුළුවන්. නමුත් ඒක ප්‍රත්‍යක්ෂාව බෝධයක් කියා දක්වන්නේ නැහැ. සමහර විටක ඒවා ඇසට පෙනෙන, කනට ඇහෙන, නැහැයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන සමහර විටක සිතින්ම සිතා ගන්නා දෙයක් වශයෙන් Tamanට වැටහෙන්නට පුළුවන්. ඒක නුවණින්ම ප්‍රත්‍යක්ෂ කිරීමක් කියලා දක්වන්නේ. ඒ නුවණින් කරන ප්‍රත්‍යක්ෂය ඇති කර ගැනීමට කෙනෙක් භාවනාවෙහි යෙදෙන්නට ඕන. ඒ භාවනාව තමයි විපස්සනා භාවනාව කියලා එහිදී තමයි කෙනෙක් ස්කන්ධ පංචකය ස්කන්ධ පංචකයක් වශයෙන් නුවණින්ම බෙදාගෙන ඊළඟට එහි පිළිදෙන ඇතිපතු පිරික්සන්නේ නුවණින් දකින්න. ඒ ඇතිපතු සමහර විටක ඒක කොයිතරම් හිතා බැලුවත් පෙනෙන දෙයක් නම් නොවේ. දැන් අපි ඊට කලින් දවසකට කියන්නට ඇති එකිනෙක කෙනාගේ නුවණ එක එක පරාතිලමකින් පවත්. භාවනා කරන විටත් භාවනාව ආරම්භ කරන අවස්ථාවේදී පවතින නුවණට වඩා ක්‍රමයෙන් නුවණ දියුණු වෙනවා. ඒ එහෙම දියුණු වීමක් නැත්නම් එතන භාවනා කියන වචනයක් යොදන්නට කාර්යයකුත් නැහැ. භාවනා කියන වචනේම පිළිනවා දියුණු වීමයි කියන අර්ථය. දියුණු කිරීම, දියුණු කිරීම කියන එකක් තියෙනවා. භාවයේති इति භාවන වඩක් නොයි නැත්නම් වඩාමි භාවනා නමි වඩනවා කියන්නේ දියුණු කරනවා දියුණු කරනවා එතකොට දියුණුවක් ඒ කියන්නේ දැන් කෙනෙක් පිළිබඳව අප ගතහොත් ඒ දැනත්තාගේ ශ්‍රද්ධාව දැන් දියුණුයි කියලා අපි කියනවා නම් ඒන් අදහස් කරන්නේ ඒ දැනත්තාට කලින් ශ්‍රද්ධාවක් තිබුණා. නමුත් කලින් තිබුණු ශ්‍රද්ධාවට වඩා ශ්‍රද්ධාව දැන් ඉහළ තත්වයකට නැගලා. ඒකනේ දියුණුවයි කියන්නේ. ඒකයි දියුණුව. අන්න ඒ වගේ නුවණක් දියුණු වෙනවා. එබැවිනුයි බුදුරජාණන් වහන්සේ වදාළ යෝගාවේ ජායතේ භූරි අයෝගා භූරි සංකය. ඒකං ද්වේධා පතං ඤත්වා භවාය විභවාය කතාත්තාන නිවේසෙය්‍ය යථා භූරි පවන් යෝගාවේ ජායතේ භූරි යෝගයේ යෙදීමෙන් කිවි භාවනා කිරීමෙන් භූරි කියන නුවණ ජායතේ ජායතේ කියන්නේ ඇතිදෙයි කියන්නේ අයෝගා භාවනා නොකිරීමෙන් භාවනාවෙහි නොයෙදීමෙන් භූරි නුවණ සංඛයෝ කියන්නේ දෙවියේ නැත්නම් නැති වේ. පිරිනවයි. ඒතං වේදා පතන්නත්වා ඒ නුවණ වැඩෙන නුවණ පිරිනම නුවණ ඇතිවෙන නුවණ නැතිවෙන කියන මේ මාර්ග දෙක දැනගෙන තථාත්තාන නිදේශය යථා භූරි පවද්දති යම්සේ නුවණ වැඩේද එහි තමාගේ තමාව යොදවන්නේ ඒකෙන් ඒ කියේ නුවණ වැඩෙනවා ඒ කියේ භාවනා කිරීමේ ඒ නිසා භාවනා කරන්නේය බුදුරජාන් වහන්සේ වදාලා කෝතිල හාමුදුරුවන් අරබයා වදාළ දේශනාවක් කියලා. අනේ ඒ නිසා මේ භාවනා කිරීමෙන් නුවණ වැඩෙන. ඒ නුවණ භාවනාවෙන් වැඩෙන නුවණයි ඉගෙනීමෙන් වැඩෙන නුවණයි සමාන නැහැ. සමානයි. භාවනාමය නුවණ ඒ නමින්ම දක්වනවා භාවනාමය නුවණයි කියලා. ඉගෙනීමෙන් ලබන නුවණ දක්වා තිබෙන්නේ සුතමේ ඥානය. සුතමේ. ඒ සුතමේ ඥානය කොයිතරම් තිබුණාද? දැන් සුතමේ ඥානය තිබුණු කෙනෙක් තමයි අර කෝටිලහම්. ඒ සුතමේ ඥානය බොහොම අධිකව හොඳට තිබුණු කෙනෙක් තමයි මහා සිවහාමුදුර. මහා සිවහ. ඒ මහා සිවහාමුදුරව බොහොම විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් හිටි හාමුදුරු නමක් උන්වහන්සේගෙන් ගුරු හරුකම් ලබාගෙන භාවනාවේ යෙදී අරහත්ත්වයටපත් වූ රහතන් වහන්සේලාම දහස් ගණනක් සිට. එයින් එක රහතන් වහන්සේ නමක් බැලුවා තමන්ගේ ආච තමන් සමාපත්තියට සමවැදිලා නැගිට. තම ආචාර්යවරයාගේ தත්වයේ කෙබඳුද? මේ සැපට ආචාර්යවරයාත් ලබනවාද? බලන විට ආචාර්යවරයා තාම ප්‍රත්‍යජන තත්වෙහි සිටින කෙනෙක්. මා ආචාර්යවරයාට ගුරුතුමාට පිළිහිටවන්න යන්න ඕනේ කියලා ආවා. එනිත් උන්වහන්සේත් සමග කතා කළා. මොකද ආවේ? ගන්දර පැත්තකට වෙලා හිටියම ඇහුවා. මොකද ආවේ? ස්වාමීන් මට කාරණයක් දැනගන්නට ඕන කරලා තිබෙනවා. නැතිලා නැtei මේ ගෝලයාට මේ දේ කියා දෙන්නට වෙලා නැtei කිව්වා මේ තව ඉගෙන ගන්න පිරිස ඉන්නවා. ඒ හාමුදුරුවෝ ඉති එක එක අවස්ථා දැක්වා. අසුවල් වේලාවේ අසුවල් වේලාවේ අසුවල් වේලාවේ කී වෙනකක් තව විතක්ක මාලකයේ ඉඳපාතෙහි වඩින්නට කලින් කොයි පැත්තට කොයි ගමට පින්ඩපාතේ වරිණවයි දෙයි කියලා හිතා ගන්නවා හිතා ගන්න තැන විතක්ක මාළේට. එතෙන්දි එතෙන්දි කිම්මයි කියලා තව පිරිස තමන්ගේ ප්‍රශ්න අහන්න දැනගන්න තියෙනවා. පස්සේ අන්තිමට කිව්වා ඔබ වහන්සේ හරියට ලෑල්ලක් වගේ පළක සදිසු ලෑල්ලක් වගේ අනුන්ට පිහිට වෙනවා තමන්ට පිහිටක් කරගත්තේ නැtei මට ඔබ වහන්සේගෙන් දැනගත යුතු දෙයක් නැtei කියලා අහසට පැන නැගිලා කිව්වා. ගුරුතුමා එක එදා එවිට හිතාගත්තා මේ ගෝලයා ආවේ මගෙන් මොනවාරි ඉගෙන ගන්නද මට උගන්වලා යන්න. ගන්න යන්න. ඒ නිසා කලේ එදා ඒ පිරිසට එදා ඉගෙන ගන්නට ආපු අන්තිම පිරිසට උගන්වලා. ඒ අය පිටේනවත් එක්කම තමන්ගේ ඒ ගරු භාණ්ඩ තිබෙනවනේ සංගීත ගරු බහන්න කියලා ඒවා තියෙනවනේ. ඒවා මේ මේ මේ ආරක්ෂා වෙන පරිදි තැන්පත් කර බල අර පිරිස පිටත් වෙනවත් එක්කම වුන් සමගම පිටත් වුණා. පිටත් වෙලා ගාමන්ත පබ්බාර කියන මේ ඒ ඒ ගමත සීමාවේ තිබෙන ස්ථානයකට ගිහින් භාවනාවෙහි යෙදුණා. භාවනා කළේ තව දවස් දෙක තුනකින් එළඹෙන මේ බොහෝ දිනෙහිදී බොහෝ දිනෙහිදී කටයුතු සියල්ල සම්පූර්ණ කරගෙන ආපසු එන අදිස්ථානය ඇතිව ඒ අදහස ඇති වෙයි මොකද ඒ තරම් Taman බාධා හොඳට බන්න ඒ නිසා අවබෝධයත් ඒ තරම් ඉක්මනින්ම ලබන්නට පුළුවන් ඒ කියලා හිතාගෙනයි ගියේ භාවනා කළා හරි ගියේ නැහැ වස් කාලයේ එළඹුණා වස් කාලයේ මුල් වෙයි භාවනා කළා වස් අවසන් වුණා නමුත් භාවනාවෙන් ප්‍රතිඵල ලැබුණේ නැහැ ඔහොම යනකොට වස් කීපයක් කියන්නේ අවුරුදු 30ක් ගත කළා ඒ භාවනාවට. ඒ ඒ එක එක වස් කාලය අවසන් කළේ හඳුළු සලා. මහන්සියට ඇඳුනා. මේ තරම් මා උත්සාහ කරලත් තාම ප්‍රතිඵල ලැබුණේ නැtei කියලා. අවුරුදු 30කට පස්සේ උන්වහන්සේ රහත් වුණා. රහත් වුණා. අනේ ඒකෙන් තේරෙනවා අපට මොකක්ද හුදු ගැලීමෙන් ලබ් දැනුම සාක්ෂියක් සාධකයක් නෙවේ. සමාජයේ අවබෝධය ඉක්මන් වෙනවයි කියන එක. සාධකයක්. ඒක තේරුම් ගන්න. කවුරු? සමහර විටක ඉගෙනීමෙන්වත් ඒ දැනුම නිසා තමා තුළ අනිත් අය තුළ නැති මානය ආදී ඇතිවන්නට පුළුවන්. Taman දන්නවා අනිත් අය දන්නේ නැහැ ආදී වශයෙන් එහෙම ඇතිවන්නට පුළුවන්. ධර්මයේ කියන එක තිබෙන්නේ සමාගයේ අනුන්ගේ විමුක්තිය පිණිස මිසක සමාගයේ අනුන්ගේ විමුක්තියට බාධා කරන්නට නෙවෙයි. සමහරු ඒ සමන්දත් ධර්මයේම සමාත අවහිරයක් කරගන්න. අවහිරයක් කරගන්නේ මේ මානාදී ධර්ම. මානේ බොහොම අධිකව ඇති වෙන්නට පුළුවන් එකක්. කොයි දැනුමත් එහෙම. Taman දන්නවා අනිත් අය දන්නේ නැහැ. ඒ විදිහට අත්ත්ුක්කංශන පරවම්බනයටත් වැඩ. ඒකෙන් පරිස්සම් වෙන්න. ඒක හරියට Tamange ආරක්ෂාවට තිදෙන කඩුව සමාගයේම බෙල්ල කපා ගන්නට පාවිච්චි කරනවා වගේ. එහෙම නෙමෙයි ධර්මයේ තේරුම් ගන්න ඕනේ. ඒ ධර්මයේ අපට උගන්වන්නේ මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ. ඉතින් මේ ස්කන්ධ පංචකයේ පිළිබඳව තත්වාකාරය වැටහුණා නම් තමන් මානෙයි කියන එක අරහත් මාර්ගඥානයෙන් ප්‍රහීන කරන තුරු මේ ඝන බහල මානය අනිත් අයට තිබෙනවා වගේ ඇති වෙන්නට බෑ තමා ඒ පිළිබඳව තේරුම් ගන්න තේරුම් ගන්න. ඒ නිසා අවබෝධය ලබන්නට උත්සාහ කරන්න. අවබෝධය ලැබෙන්නේ ජනීනෙන් ඇසීමෙන් කියන මේ දෙකෙන්ම නෙවෙයි භාවනාවෙන් දැන් එතකොට මේ පිනොත් උන අහන්නට බැරි නෑ. සමහරු ඒ අවබෝධය ලැබුවා නේද බණ අසාගෙන සිටියේදී. ඒ බණ අසාගෙන සිටියේදී අවබෝධය ලැබුවේද භාවනාවෙන්. බණ අහගෙන ඉන්නකොට භාවනාමය වශයෙන් සිත වැඩෙනවා. ඒ කියන්නේ බණ අහන්නේ කියන්නේ වෙන වෙන දේවල් සිත සිතා නෙවෙයි. ඒ කියන දේම අහගෙන ඊට අනුව සිත යවමින් බණ අහගෙන ඉන්නට ඉච්ඡා. සබ්බ චේතසෝ සමන්නා හරිත්වා කියලා එහෙම එන්නේ. මුළු සිතම ඊට යොමු කරගෙන අහනවා එක එහෙම ඇහුවේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට අනිත්‍යයි. ඒ නිසා වුණට ඒ වෙලේ භාවනාමය කර්මය සිදු වුණා. ඒ භාවනා කර්මය කර්මය සිදු වීම ඒ අවසානය. ඒ සමෘද්ධිමත් වූ අවස්ථාව තමයි මාර්ගඵල ලැබෙන අවස්ථාව. ඒ තරමට නුවණ දියුණු වුණා. ඒ නුවණ දියුණු වුණේ භාවනාවෙන්. ඒක මතක තබා ගන්න. ඒ නිසා මේ බණ ඇසීමත් භාවනාමය කුසලයට ඇතුළත් කොට දක්වන්නේ. බණ ඇසීමයි බණ කීමයි දෙකම භාවනාමය කුසලයට ඇතුළත් කොට දක්වනවා. ඒමක් නිසාද ওই විදිහේ සිතේ වැඩිවීමක් ඒ අවස්ථාවේදී සිදුවන බැරි. එබැවින්නේ අර හේමක හාමුදුරුවන් පිළිබඳ මම කින්නතුන්ට කීපවරක් කියලා තියෙනවා. හේමක කියන හාමුදුරුවෝ නමක් හිටියා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ හිටියේ. උන්වහන්සේ වෙතට දාසක කියන හාමුදුරුවෝ නමක් අතේ ප්‍රශ්න අසලා එව්වා වික්ෂුන් වහන්සේලා කීපනවා. ඒවට උත්තර මේ හඳුරුවෝ කියලා යවනවා. අර හඳුරුවෝ ඒ උත්තරයෙන් තව ප්‍රශ්නයක් හදලා ඒ උත්තරේ පාදක කරගෙන ප්‍රශ්නයක් මතු කරනවා. අහලා එවනවා. ඒකටත් පිළිතුරු යවනවා. ඔහොම යව යවා ඉවරයක් නැති වුණාම මේ හාමුදුරුවෝ ඒ හේමක හාමුදුරුවෝ හාමුදුරුවෝ ටිකක් අසනීප වෙන්නට ඕනේ ඒ වෙලෙ සිටියේ. අවැත්නි දෙන්න මගේ සැරයතිය කියලා සැරයතියක් ඉල්ලගෙන ඒ සැරයතියක් ගගහා අර අනිත් හාමුදුරුවෝ ඉන්න තැනට වැඩලා ඒ හාමුදුරුවෝත් එක්ක සංවාදයට වැටුණා සාකච්ඡාව. ඒ හාමුදුරුවෝ ප්‍රශ්න ඇහුවා මේ හාමුදුරුවෝ උත්තර වශයෙන් ධර්මයේ විස්තර කර දුන්නා. ඒ සාකච්ඡාව කොයිතරම් සාර්ථක වූ සාකච්ඡාවක් වෙයි කියතොත් සාකච්ඡාව අවසානයේදී ප්‍රශ්නය විචාරක ඒ වික්ෂුන් වහන්සේලා විසජ්ජක ඒ ප්‍රශ්න විසඳු හේමක හාමුදුරුවෝ කියන ඒ දෙපිරිසම උතුම් වූ රහත් බවින් නිවන් දැක. දෙපිරිසම රහත් අනේ මොකද ඒ භාවනාමය වශයෙන් වැඩුණා සිත දියුණු වුණා. මේ දියුණු වුණා කියන්නේ ඒ සිතේ හැටගන්නා ධර්ම සද්ධා සති ආදි වශයෙන් ඉගෙන දැන් තිබෙනවනේ ඉන්ද්‍රිය ධර්ම සද්දේන්ද්‍රිය ගිරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, කන්ින්ද්‍රිය ඒවා තව බෝධ්‍යංග වශයෙන් දැක්කන සති සම්බෝධ්‍යංග මම්ම විචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන ඒ බෝධ්‍යංග ධර්ම ඒවා ලැබෙනවා. දැන් මේ පිනතුන් හොඳින් බලාසාගෙන සිටින විට මා මේ පිනතුන්ට කතා කරන විට ඒ අප තුලද ඒ ධර්ම එක එක ආකාරයකින් වැඩෙනවා. වැඩෙනවා. නමුත් ප්‍රමාණවත් නැහැ අර අර ඵලයට පමුණුවන්න. ඉතින් ඊට පස්සේ අල්ලත් ඒ தත්වය බහිනවා. භාවනා කරනකොට භාවනාවේදී ජීවුණු වේගෙන යන අවස්ථාවලදී සමහර කෙනෙක් හිතන්නට පුළුවන් දැන් භාවනා කළ ඇති දැන් ටිකක් විවේක ගන්න ඕනේ කියලා. අන්න එහෙම අවස්ථාවලදී අර ජීවුණු වේගෙන ගිය ඒ தත්වයම දිගටම යන්නේ නැතුව නැවැත්මක් වෙලා ඉතින් ආපහු එනයිමත් පටන් ගන්නට වෙනවා. ඒ එහෙම තරම්ම පිරීමක් නෙමෙයි නමුත් අප පටන් ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමහර අය පිළිබඳව දේශනා කළා. ඒ තැනැත්තා තව මොහොතක් මෙහි රැඳී සිටියානම් විශාල යහපතක් සිදු කරගෙනයි යන්නේ. ඒ කියන්නේ ධර්මාවබෝධයේ කියන මාර්ගඵලාභිගමනය කොටයි එතනින් නැගිටින්නේ. එහෙම ඒ මොකද ඒ බණ ඇසීමේදී ඇතිවන භාවනාවේ නුවණ. භාවනාවේ ප්‍රඥාව. දැන් අපි ಜಾති දුක ආදී කොට ඇති දුක්ඛ සත්‍ය පිළිබඳ කතාව අදින් එතනින් අවසන් කරනවා. ඊළඟට සමුදය සත්‍ය පිළිබඳවයි යන්න පිළිෙන්නේ. ඒ එය අනිත් දවසේ අපි පටන් ගන්නවා. සබ්බේ සංඛාරා විචාදී රාපඤ්ඤාය පසති යතනින් දෙවිදේශන භූසියා